ගොවමුන්දානේ ඉතුරව්වේ හෙය්‍ය ඉතුරව්වේ හෙ ඒ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ෆෑම්පුළු එ නරකයාගේ මතින් අලොව්වෑ ෆුමද්දාන්දනේ දැන් එ නරක ಫರಾಯ್ ಫರಾಯ್ ಖಯಾರಿವೆಲ ಕುರು ಜಹಿಲಾನೆ ಕುರು ಜಹಿಲ ಬುನಾನೆ ಕತ್ತು ಕತ್ತು ಮಿಹಾರ ಫುರ್ಜೆ ಮಿಹಾರ ಫುರ್ಜೆ ನರಕವರ ಬೊಡುವ ನರಕಾಗೆ ಬೊಡು ಮಿನ್ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಬಯಾನ್ ಕೊದ್ದೆವ್ವ ಫೈದ್ದು ಹಾಕು ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಅಸ್ಹಾಬ್ ಬೇಕಲಂಗೆ ತೆರೆಗ ದರ್ಸು ದೆವ್ವಂ ಇನ್ನವನಿಕೋ ಕುಲ್ಯಕಂ ಅಡೆಂಗಿ ವಿವಡಾಗತಿ ಅಸ್ಹಾಬ್ ಬೇಕಲಂ ವರಬ್ಬಾರೋ ಅಡೆ den rasulullah sallallahu alaihi wasallam ashabe kaluna dannawani tiyabami hunna egehe ei unikon සාභය කරන දන්නන්නේ අල්ලාහ රසූලුහු ආලම් අල්ලාහ එකන්ගේ මේ මොළද දෙන වඩි ගන්නවානේ දෙන් එකලාංග රසූලාය එහිදු හදීස් වල ඒ නරකයාගේ මතින් අල්ලාහ් සුබ්හානහු වතාලා වට්ටවැලි විහිලේ වෙට්ටෙමුම් වෙට්ටෙමුම් ගොස් හයිද්දිහ අහරුම ෆහුගේ ඒගේ අඩිගේ ජොහමාඩේ එච්චෙම් වෙට්ටෙමුම් හයිද්දිහ අහරුවාම් වාරු ඒගේ අඩිගේ ජොහමාඩේ කිහා ෆුනෙව්වාන් නරකද කිහා ෆුනෙව්වාන ඒ නරකයාගේ ෆුම්මි ඒ නරකයා මිස්තකුන් එළමුන් දානේ යාමෙද්ද හොගින බයකි නරකාගේ නරකාගේ අහලුවන්තවරින් ඒ නරකවන්තවරින් වරක් ගින ස්වර්ගවන්තවරින් වරක් මදු සුරුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම ආදම අලයිහි සලාම අල්ලාහ් සුබ්හානහු වතාලා යාමෙද්ද හොග ආදම අලයිහි සලාම අංගවාන නරකවන්තවරින් වහි කුරවාෂ එඳු ආදම අලයිහි සලාම් දන්නවාන කිතකුන් කිතත්තෝය අල්ලාහ් වහි කුරවාන කොම්මෙ හාහකුන් නුවසතේකන් වදිහනුවයක නරකය එම්මෙ මිහක් කොම්මෙ හාහකුන් එම්මෙ මිහක් සුවරුගය හොයනිමි එහා බෑව මිහුන් නරකයක් දානේ නරක ගවාන හල් මින් මසීද් قرآن الله يكره وقاف سورة هل امتلأت وتقول هل من مزيد الله يكره وان فرجه هند نرك دنوان ادي اتربه ادي اتربه نرك فرال وان الله سبحانه وتعالى سببك الله وني وعدو ودگم فا لأملأن جهنم منك ومن اتبعك منهم أجمعين ඉබිලී හාම ඛාතබ කරව අල්ලාහ් කරවනි ඛලියා අදි ඛලියත් තබා වීහා බයක අලවා එනරක හාම කෂවරම් වස්තිමන් අල්ලාහ් ෆුරා ලබා ෆුෂී එංකම අල්ලාහ් වෙන බාදු වඩගෙන් ෆ නරක ෆුරා ලබානකම් එ නරකය එළමුන් දාන මීහුන් නරක ගොවමුන් දාන හල් මින් මසීර් නරකයක අඩුවස් වේ වාහකවස් දක්කා නරකේ දුවම් වෙස් දුවාන නරකයක වේ හයිද්දිහ හාස් ලගන් එයින් කොම්මෙ ලගණෙන් හිපහට්ටවයාගෙන් තිබ්බවාන හයිද්දිහ හාස් මලායකෙබ්බේ කල නරක ගියාමෙත් දුග ගෙනවේනේ ඒගවේ හයිද්දිහ හාස් ලගන් එයින් කොම්මෙ ලගනෙක් හයිද්දිහ හාස් මලායිකෙ බේකල හිෆහට්ට වෑගෙන් තිබ්බවාන ನರಕ ಗೋಮಂಗನ್ನ ಹಲ್ಮಿ ಮಜೀದ್ ಇತುರವ್ವೆ ಹಿಯ ಇತುರವ್ವೆ ದೆನ್ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಾಲಾ ಕಲಾಂಗ ಫ್ಯಾಮ್ ಪುಳು ಅಳುವಾನ್ ಫ್ಯಾಮ್ ಪುಳು ಅಳುವಾರ್ ನರಕ ಕುರು ಜಹಿಲಾನೆ ಫರಾಯ್ ಫರಾತ ಫುರ ei furumattaka naraka furayale ve narakage jagata wara datiwane tanawa hennuwane evves meka sorgega mistakunna tanavas tantan libe තන්තන් ලිබේහෙන නරකයක් නු ලිබේන වරද්දති තන්තන් නරකයක් නුරි වරද්දති නරක කුරුජෙහිලා දෙන් දන්නවාන මිහාර ෆුරිජ්ජේ මිහාර ෆුරිජ්ජේ මේ හදීස් වලින් බයන් වෙන්නේ අල්ලාහ් සුබ්හානහු තාලා ෆෑම් පුළු ලිබෝඩිගම් වාකම් එයි එබ්බස් මහලුවකා එෆ්ෆද වෙගම් වාගොතකන්නු එකලංග ذات ෆුලා එකශීගම් වාගොතක ඒ තාවීන කොගන්නුවාන කලංග ෆෑම් පුළුගේ මුරාද කිමි බයි මිහුන් තාවීල කුරේබ ෆෑම් පුළුගේ මුරාද කි ෆෑම් පුළන් නුනේ එයි අල්ලාහ්ගේ මහලුවුන්ගේ තරේ මහලුවුන් තකෙක්ගේ වාහකේ තාංගේ බයන් කරබයි අල්ලා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් බයකු එ නරකයාගේ මතින් අලවවානේ වාහක එමිහුන් එපුණානි ඒ තාවිල් කුරාමීහුන් ඒ බාතිල් අකීදතහුගේ අහල් වරින් එමිහුන් එපුණානි ඊතාංග අල්ලාහගේ ෆෑම් පුළ මුරාදෙන් නෝනේ ඒ කිය ඒයි නරක මතින් අලාලෙවේ බයගේ වාහකය අර විබහුගේ යදා මීගේ වෙනි හත්තා යදා රබ්බුල් ඉස්සා අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ෆෑම් පුළ එළු අලවවා ෆමද්දාන ಅರಿಬಹುಗ ಮೀಹಕು ತನಕಲ್ಲು ಮಕನ್ನು ಕಿಯಾನ ಯದೌ ಎಲಫ್ಜ ಬೇನ ಮನ್ನು ಕುರಾನ ಯುಲ್ಕಾ ಬೇನು ಕುರಾನ ತನಕ ಮೀಹಕುಲ್ಲು ಮಟ್ಟಕ ಮತ್ತೆ ಎಲ್ಲಾಲು ಮಟ್ಟಕ ಬೇನು ಕುರಾನ ಯುಲ್ಕಾ ಇವಾಹಕ ಮಿಯತಿ ಮಿ ಹದೀಸ್ ಹುಡುಗ ಕುರಿಗ ಬಯಾಮೆ ಫಲಾ ತಜಾಲು ಜಹನ್ನಮ ಯುಲ್ಕಾ ಫಿಯಾ ಯಂ ಎಳೆ ಮುಂದಾನೆ ಮೀಸ್ತ ದೆಂ ಇತುರು ಮಹುಲುಗೆ ನರಕ ಎಲ್ಲವೇನು ವಾಹಕ ರಸೂಲುಲ್ಲಾಹ ಸಮ ಹದೀಸ್ ಹುಡುಗ ವಿನಮ ಇತಾಂಗ ಕೀವೆಗೆ ಯುಲ್ಕಾನೈ ಯದೌ ಇತಾಂಗ ಏನು ಯದೌಗ ಮುರಾದ ಕಿ ಎಚ್ಚೆ ಎಚ್ಚೆಗೆ ಮತೀಗ ಎಳುಮು නොතබේව එතංග අල්ලාහ් සුබ්හානහු තාලා ෆෑම් පුළ මුරාදකි හකීකතු ගවස් එකලංගේ ذات ෆලා එකශිකම් වාගත එකලංගේ ෆෑම් පුළ රිබෝඩගෙන් එහෙනම ඉස්මකුල වකා ඉෆද වෙගෙන නුවේ සවබකි පුරවාන ගල්ලාහ් කරවනි ලයිස කමිස්ලිහි ෂයිඋන් වහුව සමීඋල් බසීර් එකලංගේ ඉෆද හෙන් ඉවසෙච්ච නුවේ එකලංගේ ඉෆද හෙන් ඉවසෙච්ච නුවේ එම මිසාල ජහගෙන වාන අහ්ලු සුන්නා වල් ජමාතු ගා කීදාකි එකලංගේ ෆෑම් පුළ රිබෝඩගෙන් වේ එහෙනම එකලංගේ ذات ෆලා එකශිකම් වාගතක එම මිසාල ජහුම නෙයි تعويل بيان كرما بسني كيفية بيان كرما بسني jamaat ga aqida ki ekalaange fam pluri bodigam be ehna mes ekalaange zaat fula ekashigam waguta ka em misal jehumen nei ta'wil bayan kurma besnei kayfiyat bayan kurma besnei ekalaange ekalaange sifa fulutam muladdin wadigan nawani එබ්බස් මහලෝකන්නේගේ කයිෆියත ඊමාම් මංජිහ අල්ලාහ් සුබ්හානහු වතාලා ෆෑම් පුල්ලි බෝඩිගෙන් වාකම ඉස්බාතුන් නිදායි වස්සෞති වල් කලාමි ලිල්ලාහි තාලා මේ බාබුග මේ බයාම් වෙගෙන් මනි අල්ලාහ් සුබ්හානහු වතාලා නිදා ඉව්වෙවමා එකලාංගෙන් අඩු ලිබෝඩිගෙන් වාකම අදී එකලාංග වාහක ෆුළු දක්කවාකම ඒකලාංග ذات ෆුළා එකශිගෙන් වාගතක හගීගතුක එකලාංග වාහක ෆුළු දක්කව අඩු වෙස්වේ එකලාංගය අදී නිදා වෙස් ඉව්වා එකලාංග kurige qur'anuge bayan ayattak ne wahaka bayan mehge jimihar me bayan mani rasulullah sallallahu alaihi wasallam ge sunnatu وقوله رسول الله صلى الله عليه وسلم حديث القرباني يقول الله تعالى الله قيام الدوغ وحي قربان يا آدم اي آدم عليه السلام فيقول لبيك وسعديك آدم عليه السلام دنوانه حاضر وهريم هن هريم إبا الله ندايا إجابة دينيمه فينادي بصوت الله سبحانه وتعالى إكلانج أدفل النداء إبوانه إن الله يأمرك الله كليك فانا أمرك ربي أن تخرج أن تخرج من ذريتك بعثا إلى النار كليك فانا داري فسكولون نرك وان تبرين وهي كلما أي بين حديث تهوجي بهوري آدم الإسلام دن نوان جواب كي كتتو الله هي كم من وستيكن من ها هكم وستيكن وديهن وأيكي مي حديث فلوغم بيان بيغمن الله سبحانه وتعالى كلاغا أدفلوني دائب بواك متفق عليه حديث رواية قربافن إمام بخاري إمام مسلم حديث رسول الله صلى الله عليه وسلم حديث قرباني ما منكم من أحد إلا سيكلمه ربه تبامي هم ما إكاكوس نوانه قيام الدهوغا إميهكا إنك برسكلانك واهكا ندكوانه هم إكاكوس نوانه وليس بينه وبينه ترجمان إنيا أدي الله دمدوغا إبس ترجمانك نوانه එව්ස් වාස්තායකෙන් නොන්නානේ හැම අල්ලාහ් සුබ්හානහු තාලා එන එව්ස් ෆර්දාය නැති එන වාහක දක්වන ඉල්මරින් විදාලවනි අල්ලාහ් සුබ්හානහු තාලා ගියාමෙත් හොග වාහක දක්වවානි මුමිනුන්නාය හුරිහා මුමිනුන්නා වාහක දක්වවානි එකම බයි රිවායත් හොග බොර කාෆරුන්නාස් වාහක දක්වවානි අල්ලාහ් සුබ්හානහු වතාලා නිදා ඉබ්බවන කාෆරුණක සිදුවහුවා එයි රාජියෝගෙන් බාගොතකි එහෙන්නමයිස් අල්ලාහ් දීදාරවාන හැම කෙනෙම මොමිනුණක් යාමෙද්දුක ස්වර්ගයක අල්ලාහ් ෆෙන්නානි හැම කෙනෙ මොමිනුන්න ස්වර්ගයක කාෆරුණක නුව ෆෙන්නානි කාෆරුණවස් අල්ලාහ් නිදා ඉබ්බවන යාමෙද්දුක අල්ලාහ් සුබ්හානහු වතාලා හිසාබ් බල්ලවා මුරිහාම් මෙන්නා බස් වහී කුරබ්වාන එකලාංගේ بس وحي قرب وائر بس ترجمان کو بس واسطہ نونان ہم اکلا کو میں میہ کا بس جواب دے پا قیامت تو එහෙන්කම එයි මහෂරුගේ මෑදාන මහෂරුගේ මෑදානුගා අල්ලාහ් සුබ්හානහු තාලා වාහකපුරු දක්වාන හුරිහා එම්මෙන් ආවස් මහෂරුගේ මෑදාන දැන් මිස්තකුන් නරකයහා ස්වර්ගය වකියුම ෆහුගා දැන් අල්ලාහ් බස් වහී කුරවානි රහමතුගේ බස් ඒ ස්වර්ගයේ අහලවන්ත වෙරින්න නරකවන්ත වෙරින්නක දැන් අල්ලාහ් එබ්ස් බස් වල වහියන්න කුරවානේ දැන් ජවාබු නරක වෙරින්න අන්නාන හුරිහාස් ජවාබෙන් අන්නානි මාලිකුම එදවරිකෝ ඒ නරකයගේ බඩ වෙරි ಮಾಲಿಕು ಮೆದುವರಿಕೋ ದೆಂಗನ್ ನಾನಿ ಹುರಿಹ ಜವಾಬ್ ನರಕವಂತ ಏರಿನ ಎಮಿ ಹಂತ ಫಾತೆ ತುಂ ತಂಗೆ ದೇನ ಅಲ್ಲಾಹ್ಗೆ ಅದುರ ತುಂ ಎನ್ನಮೆಸ್ ಕೊಮ್ಮೆ ಫಾರ್ಕು ಜವಾಬ್ ನಾನಿ ತಂಗ ಹರೆ ಫಹಂ ಸಾಳಿ ಸಹರ್ ಫಹಂ ಎಮಿ ಹುಂ ಎದೆ ಎದು ಮುಗೆ ಜವಾಬ್ ಎಸ ನಾನಿ ಸಾಳಿ ಸಹರ್ ಫಹಂ ಅರ ಮಾಯುಸೆ ಬತಿದೆ ನಿತಾಂಗಮಿ ಹದೀಸ್ ಹುಳುಗ ಬಯಾಮ್ಗೆ ಮನೆ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲ ವಾಹಕ ಹುಳು ದಕ್ಕವಾನಕ ಎಕನಾಂಗ ಜಾತ್ ಫುಳಾ ಎಕ ಶೀಗಂ ವಾಗೋ ತಕ ಎಕನಾಂಗ ವಾಹಕ ಹುಳು ದಕ್ಕವಾನಕ ಯಾನಕ್ಕೆ ಹೋಗ ಕೊಮ್ಮೆ ಮೀಹ ಕಾಸ್ إثبات علو الله على خلقه واستوائه على عرشه مباب گم گم بیان نے اللہ سبحانہ و تعالی ماتی و بڈی گم خلق خلق تکون گم جمعتشا مریھا خلق تکون نور ماتی گے کلا گ ماتيجا كلاج بودي جم باكان أدي عرشيجا ماتيجا استواء بودي جم باكان وقوله في رقية المريض بل ميها مترا مترمجا مدوا كرما رسول الله صلى الله عليه وسلم أنجا فبي إدوا جميوني ربنا الله الذي في السماء haddawa budu rask ei udugawa alamin haddawa budu raskala ko udugawa ege maaniki huri halu takumura matiga udugaywani allah subhanahu wa taala ربنا الله ربنا الله الذي في السماء تقدس اسمك يبقى الله اسم فله الطاهر وانت امرك في السماء والارض ادي ارتكا بمغا يبقى الله حكم فل تنفيذ وجنب كما رحمتك في السماء اجعل رحمتك في الارض ودوغا إبا الله رحمة إبا فدائم بمتش بس إرحمة اللفان دي اغفر لنا حوبنا وخطايانا هرب فافتك كتف السواد الواندي أنت رب الطيبين هي ولفاميهم قبل رسكلانك إبا الله أنزل رحمة من رحمتك إبا الله رحمة رحمة آه، وترين والبان دي وشفاء من شفائك أديبا الله شفاته قترن شفاء باوالبوانديب على هذا الوجع مي تكليف مي بليغ متشا فيبرأ vande ala hadha al waj'i mi taklif ge macca mi bali ge macca fayubra rasulullah hadis ko mi gota ena ruqya koffiya maturafiya mi gota kiya maturafiya ena rangalwane bali mi hadi duwaagawes evani allah subhanahu wa taala uduga wodigen waagan ebahi huriha altakunna bur huriha khalqu takunna bur matiga وقوله أديس رسول الله صلى الله عليه وسلم حديث في القرآن ألا تؤمنوني وأنا أمين من في السماء مي ديغو حديث جباي රසූලුල්ලාහ සම හදීස් වකරණ තිය බෑ මිහුති මං කලේෆාන අමානායිත් තෙරියගේ ගොතු ගන්නු බලනි හෙජ්ජේ එහෙනෙක් කමකු තිමං කලේගේ ෆාන කී උඩුගාවා ෆරාතුගේ අමානායිත් තෙරිය කීමේ උඩුගා එවා ෆරාතුගේ බහි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අමානායිත් තෙරිය කීමේ තිමං කලේෆාන තිය බෑ මිහුති මං කලේෆාන අමානායිත් තෙරිය ගොතු ගන්නු දෙකෙනි හෙජ්ජේ උඩුගා එවා ෆරාන්ගේ වන්නේ තිමං කලේෆාන අමානායිත් තෙරිය ගොතු ග දෙකි වඩගම් ෆයයි තිය බෑ මිහු කී වෙහති මං කලේෆාන අමානායිත් තෙරිය ගොතු ගතිනු බලව මේ හදීස කලේෆාන කුරවි ඛවාරින් යුග මියකෝ කලිෆානුගේ සමානුගේ මේ ඛවාරජුන් ෆාල වෙච්ච රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හුනයින් හංගුරාම අවදී වඩාගෙන වරක් ගින ගනීම මුදා ලිබි වඩාගෙන හුනයින් හංගුරාම ආයග බෑවරු ජමලත ඒ මුදා බස්සවනිකෝ මීහ කෝරෆ විබුණනි කීක ඉඅදිල් යා මුහම්මද් ඒ මුහම්මද් අදුල් වෙරි වාෂ ඒ මුහම්මද් අදුල් වෙරි වාෂ එකලේ ෆානාදි මාල මීහ කෝරෆ මරණේ මුහම්මද් අදුල් වෙරි වාෂ තිබෙස්සෙ උමුර එකලේ ෆාන්දන් කීක ආදේශ ලෝක මන් යාදිල් ඉස්ලම් ආදිල් තිමංකලීෆාන දැන් අදුළු වෙරණ වෙච්චා දැන් කා කොහෙම උම්මතුක අදුළු වෙරිවා තිමංකලීෆාන අදුළු වෙරණ වෙච්චා දැන් ඒන එම්බරි දනිකුන් හදීස් කොරබනි ඒනගේ දරිෆස් කොලුන් නිකුන්නානේ තේ බයක් ඉස්ලාම් දිනුන් එමිහුන් නිකුමගෙන් දානේ දුනි ඒක දුනි දඬි දුනි දඬින් නිකුමගෙන් දාන දුනි ඒක දුනි දඬින් නිකුමගෙන් දා ගොත එමිහුන් ඉස්ලාම් දිනුන් නිකුමගෙන් දානේ අනිරිවාත ගන්නනි ෆුග්ගණකුන් ඉස්තට්ට නිකුන්න ගොත එමිහුන් දිනුන් නිකුමගෙන් දානේ එමිහුන්න ඛවාරිජුන් කිව්නේ රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගේ මෙහි ෆාඩ වෙච්ච. දැන් හදීස් වල කුරාන තිය බෑ මෙහන් තුම කලිෆන් අමානත්තර ගොතුගනු දෙකනි හැ. උඩුගාව ෆරායි වනි තුම කලිෆන් අමානත්තර ගොතුග බල්ලා ෆරායි. උඩුග වාෆරා හදීස් වල කුරාන උඩුග වාෆරා. එහෙකම අල්ලාහ් ذات ෆලාගෙන් බඩගෙන් වනි උඩුග කංග බැංගේ මුරිහා මඛලුකුන් නවර මතීගා. දෙங்க කලාගේ අර්ථකුන්නා හොග බොඩිගම් වුන් එබාදේ කීර්ති කුරාන ගෙතන් ආයත එක බහුව මාකුම් අයිනමා කුන්තුම් තියබෑ මිහුම් වකුම් මෙතනෙක කලාගේ තියබෑ මිහුම් නැක්ක බොඩි ගන්නවා ඒක මුරාදේ කලාගේ ඉල්මු ෆුලුග ජරියා ඉල්ම ෆුළුග හැසියත ඉල්ම ෆුළුග කලාංග බොටිගෙන් බේ කලාංග අර්ෂුග මතීග අර්ෂීග මතීග ඉන්න වායරුග අලතකුන් කුරා හුරිහා කම කලාංග දින බොටිගෙන් බේ එකලාංග යවන් හනාවගෙන් එව්වෙසෙච්චන් වේ උඩතකා බිමුග ඉන්න අල්ලාහ ලා යඛෆා আলাইහි ෂයිඋන් ෆිල් අර්ද වලා ෆිස් සමා උඩතහුග සදි බිමුග වෙස් එකලාංග යවන් හනාවගෙන් වහම එව්වෙසෙච්චන් වේ එකලාංග අර්ෂීග මතීග ඉස්තිවා බොටිගෙන් වා හාලුස් එංගම කලාංග ඉල්ම ෆුලා එකලාංග මදදා halu wes enkama ekalaange ilmu fula ekalaange madada ekalaange himayata rakkaterikam wani altakunna ekuga ekalaange zaat fulagen wudegannawani arshiga matiga uduga haywana uduga matiga وقوله حديث رسول الله صلى الله عليه وسلم حديث في القرآن والعرش فوق ذلك والله فوق العرش وهو يعلم ما أنتم عليه ميوس ديغو حديث ولغ باي مي حديث ولغ ام فرتم يعني رسول الله صلى الله عليه وسلم උඩා බිමාදෙ මෙදුගාව අදුරුමින් බයන් කරබන ඒ ෆස්සතේක හර්ග දුරුමිනේ අදි කොම්මෙ උඩග්ග උඩුග බෝමිනුග සෙබෝරි ෆස්සතේක හර්ග දුරුමි අදි කොම්මෙ උඩක අනෙන් උඩාදේ තෙරේග සම එවරු රසූලුල්ලාහ් සමාදී සරු කරබනි බිමා උඩාදේ තෙරේග ෆස්සතේක හර්ග දුරුමි එගොතංග බෙන් හයින් උඩු කොම්මෙ උඩක අනෙන් උඩාදේ තෙරේගම එහා දුරුමි අදි කොම්මෙ උඩග්ග බෝමිනුග එහා දුරුමි ඒගේ මතීග වේ කඬ හයිවන උඩුග මතීග කඬුග ෆුම්මින්ව සම එහා එවරු ඒග මතීග අර්ශ් වනි හදිස් වනි ඒග මතීග අර්ශ් වනි මී දෙන් එවර වල්ල අර්ශ් ෆවක ذلك අර්ශ් වනි ඒග මතීග බෙහි කඬග මතීග والله فوق العرش ادي الله වට ගන්නවනි අර්ශීග මතීග වහුව යඅලම් මා අන්තුම আলাইහි අර්ශීග මතීග ලාංග වඩගෙන් ඉන්නවාර තිබෑ මි පුරහුරිහා අමල කලාංග දෙන වට ගන්නවා එවස්කම කලාංග වන් හනා වඩිනු ගන්නවා විම් මතීග වාලුලන් නොෆෙන්න සූෆිතක් හුරිහා හාලිත්තක වෙස කලාංග දෙන වට ගන්නවා අර්ශීග මතීග ලාංග ඉස්තිවා වඩගෙන් ඉන්නවාර අලුතකුන් එමීහුන්ගේ حالෙත්ත අල්ලාහගේ මච්ච කියාස් කොගෙන නුවාන සබකි ඒ خالق ඒනෙන් අල්ලාහ් සුබ්හානහු තාලා දෙව්වාෆවා ඉල්මුම් ෆර්ජස්සන් ජෙහෙනි ඒන දෙනගන්නන් ජිහේ මුස්ලිමව කමුගවඤ්ඤා අහ්ලු සුන්නා වල් ජමාඅතුගේ අකීදාගේ අහ්ලු වරිහ කමුගවඤ්ඤා එන දෙනගන්නන් ජිහේ ඒ خالقේ තිමන්නේ කි මහලුගකේ එම තිමන්නගේ එබ්බස් حالතෙන් ඉෆරාතක කියාසෙන්න කුරවෑන එහෙන්ගම තිමන්න මිතාගේ ඉන්නයිරු එතා අතිරිමතිගේ හිඟා කමෙත් තිමන්නේ කන්නේගේ ei insana insana ki makhluq timanna mitange ne ratir matinga ga bas kamet timanna kannege ego tennun allah hai allah hi khaliq ekalaange arshiga matige istiwa bodegen innawa eruga ekalaange wan hanawe gennu ebbesecche ehenkam algonnu menge halette ekalaange qiyas ko gennuwan algonnu men nam misal kam mitange tiberu ehen tanegge hinga kan tattan neengunu kamu gavias ekalaange dena bodegen ve algonnu bisna gennuwane algonnu men nan ego tan neege fadan ekalaange dena bodenu gannawane यही कदरी कदरिया में होगा अकीदा है कदरिया में होगा अकीदा यार मिंबर फुलंग इमाम होगा बया कोई भाई मगफर दिगे वो सदे बया एक तेरंगे बया कमी किन कदरिया एमी हम बुना गतुगा अल्लाह अल्लाह हवस एगी बॉडी गन्नावानी कमेंग ही गुमफ्फा होगा एक कुरिया को एगी बॉडी नो गन्नावा एमी हम बुना गतुगा එමිහුම් බුනාගතුක උරිහා අලතකුන්න ෆුරිහම ඉක්තියාර ලිබිගෙන් වේ ඉන්සානා කන්තත්ත කුරානි අල්ලාහ් ලිව්වාෆෝති කියස්නු අල්ලාහ් කුරින්වස් ලිව්වාෆෙන්නේ අල්ලාහ් දෙනවඩස්නු ගන්නවා ඉන්සානාගේ ෆරාතුන් එව්වස් අමලේ ඉන්සානා කුරුමෆහු ගමන වේ එමිහුම් බුනාගොයි මගු ෆරදිෆාවා රබ්බෑවරු ජමාඅත්තන් එබතිබි මුස්ලිමුන්නේ කියාගෙන් බේකලුනේ එක මීහුන් දවවා කුර මුස්ලිමුන් එහෙකම අකීදා බරාබර වාංග බජිහ සබබකි අහ්ලුස් සුන්න වල් ජමාතුගේ අකීදාගේ අහ්ලු වෙරන ස්වර්ග වදවැනි අකීදා නුබෑවජ්ජක ස්වර්ගය කන් වදවෙන අස්සාවගේ කරගේ බහුරේ ගොත විදාල වෙෆා දරි දරින්න වසිය කුරවෑ dari fulai bappa adu hi me rasulullah sallallahu alaihi wasallam qurban ko mi aqida fi wa ehin aqida ge mati mar wajja du hak wasti ba kamyab nuani ehin kam kamyab mattaka swargon mattaka ahlus sunnah wal jamaat ge aqida dene ganna ge wajje mi bayan kurawu midani ahlus sunnah wal jamaatu ge aqida emme bodan algon men balenjen allah ge sifa fluta huge sifa fluta kaame dol kon me aqida rangal ko sababa ki waragina bayak magfur digan goswe wani mi babuga muslimun ge tereng gina bidower firqata magfur digan goswe wani mi babuga allah ge sifa fluta huge masala e visnu muga nubaye fawri nubaye magu ikhtiyar kurai fawri mi visnu muga e kifegen aslu hakikatu massalami jehni insana visnammi jehni enage e enage nisbatun enai visnani ena beenumani ena gota khaliqu waswan ena ibnani timanna allah lo ve bunafiyya mi lo fadanne ma jehni lo mi gota lo innan jehni ennun tay gota lazimenno misarkan algonne fenna ichetta tasawwur mi kurre nu fenna ichetta tasawwur nu kurre allah subhanahu wa ta'ala li bodigan va evve sifa fulan makhluqa effata wegen nuwe අල්ලාහල්ලි බෝඩිගම් වා සිෆහලතම් මහලුවකා එෆදනු ඒ ලාසිමෙන් නුකුර එක නෆී කුරුමකා එකලාංගේ සිෆහලෙන් මහලුවකුනා එෆදනු ඒ ලාසිම් කුරා කමෙන්නු එකලාංගේ සිෆහලෙන් ලිබෝඩි නුග ලිබෝඩිගෙන් නුවා කමකා එදලීලෙන් නුන් ඒ කියේ එමිහුන් ගබනනි තිමන්නම එකලාංගෙන් අයි පොළු ලිබෝඩිගෙන් වේබුනේ ෆියා තිමන්නම අයිෆදාන් කබූල් කුරන් ජිහේ එහෙන් කබූල් කුරා කන්නු ජිහේ කොන්තාවකම් කවායිදෙක් ගදරුන් එකන් ඔතී ay pulli bodigem vaakanga bulu kofiya makhluqunga ay taffadang ay vaakama insana ay mi fennani allah levvi ate ehen aten ena kanno fennan komme secche allah levva fa aten ena fennani nu fennecce nu fenna kitambe baavorocci sengal gonu menna mi harta sovvar kureve nu fenna baavorocci mi zamanuge ha khasa kon nu fenna baavor kan tattenge bata sovvar kureve nu fenna komme echki wujuduga nuwa echkama kaddalilen nu kureve නොෆෙන්නකොම් මේ එච්චෙන් ඒ වුජූදුග නුවා එච්චකමක අලගොණ මෙන්නක දලීලෙන් හයියතුග නුකුරේ නූමෙන් ලාසිමෙන් අලගොණ මෙන්ගේ ලොලෙන් නොෆෙන්න එච්චකී ඒ නුවාන එච්චකම අලගොණ ගබුල කොග්ගෙන් නුවාන වේදානේ වුජූදුග වා එච්ච වුජූදන් අවමන් අල්ලාහ් ඉරාද කරවි අදි වුජූදුග නුවා එච්ච වුජූදන් නවම බස් අල්ලාහ් ඉරාද කරවි එහෙන්කම අලගොණ මෙන් මස්සල හයියතුග මෙ ජීහන අලගොණ මෙන්ගේ සිකුණින් අලගොණ මෙන්ගේ මහලූගුන්ගේ ගොතක් විස්නාතියි ಖಾಲಿಗುಗೆ ಹೈಸಿಯತಕನ್ನು ಅಳಗೊಂಡ್ಮೆ ವಿಸ್ನಾನಿ එකම ಖಾಲಿಗುಗೆ ಹೈಸಿಯ ಹೈಸಿಯತun ಅಳಗೊಂಡ್ಮೆ ವಿಸ್ನಾಫಿಯ ಇಬ್ಬಸ್ ಮಸ್ಸರೆನು ಜೇನ್ ಕಲಂಗ ಐಪ್ಪುಲಿ ಬೋಡಿಗೆಂಬೆ එකලාගේ ذات පුරාය කශීගෙන් බාගතක අලගොණ මේ සුවාල කුරා කරන ජිහ කිහිනෙත්තෝ වනී එක්කොන් කයිෆියත එක්ගතෝ මම මාලික් විදාල වනී කයිෆ් මජහූලු වල් කයිෆ් මජහූලු කයිෆියත මජහූල නේගේ බස්මියක වස්සුවාල අන්හු බිදුආ එකොත කයිෆියත බෙහෙකොත සුවාල කොෆිය බිදුආයි කොග්ගෙන් වානේ බස් මේක අල්ලාහ් ගයි පොළවනි කිහිනෙත්තෝ ෆෑම් පොළවනි කිහිනෙත්තෝ සුවාල කොග්ගෙන් වානේ වල් ඊමාන බිහි වාජිබුන කම කලංගේ ෆෑම් පොළ ලිබෝඩිකම් වාකම ඊමාන් වුම් වාජිබ ඒක ඒ අහ්ලු සුන් වල් ජමාතුගේ අකීදායි අදි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අලුවන් හිනාය විදාලවි විදාලමු එයි අස්හාබය කලකු එක මියස් වාහකෙක්ගේ තංකොඩ අස්හාබය කලකු එකලේගේ ෆානුගේ ජාරියා එකලේ ෆානුගේ අලුවන් හිනු මීහා ekaliga faanuge bakaritte muihappam vegen fonupi e anghem meha bakaritan ifaayan saharataran nikuti nikuttanun ziube wulfen ayas etanun bakatte jahagan engen diyai ekan e sahabi engi wadagen anghem mehage muunu matige jesse ruli ruli ayas den fahun ekama deravi deravegen ekamuge kaffaraya gotun kalifan edi wadaya gati e alo anghena minimam ko minimam kollo minimam kolma ki warabodu sawaben dibe kana warabodu හේව කමෙන්ගේ අලක් මිනිමම් කුණු දැන් රසූලුල්ලාහි සමාරිහන් ගාසේ වාහක දන්නවා වාහක දන්නවනි තිවන්න බේනමනි මිහර එන මිනිමම් කුරාට කම කෆාරය කරන හදිස් වල කරණි හැම්මඩ කුරාට එන ගෙන්නාරය තිමන් ගලිපාන අරිහ යන් හිමියා ගෙන්නාර ගෙනෑම යන් හිමියා රසූලුල්ලාහි සමාරිහන් හදිස් වල කරණි අයිනල්ලාහ් කොබහ අල්ලාහ් යන් හිමියා දන්නවනි කාලත් ෆිස් සමා යන් හිමියා දන්නවනි ඉංග්‍රීසි ශාරකව උඩුගය වනි එහිඳු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදිස් වල කරමන් අනා එහෙම ජති මන් ගලිපාන කි ගාකුවේ كما هذا النواني أنت رسول الله كذفانك الله رسولا දැන් රසූලුල්ලාහ් සමා දේශනා කරන්නේ ආතිකහා ෆයින්හා මුමිනා යන් හැම හැම මිනිමන් කුරාෂේ එනකි මුමිනකි ඒක මුමිනා කම්මිවා නීමි අකීදා උතිම අල්ලාහන් ඊමාම් මුන් ඒ ඊමාන් කම ගරුකුන් තහතරන් ෆුරතම රුකුම් අල්ලාහන් ඊමාම් මුගේ තෙරගෙන්න ෆුරතම කම කම්මි ඔති එකලාගේ වාතන් දෙනගතු ඔඩිගෙන් වාතන් දෙනගතු සාත ෆලාගේ මුමිනා කවගෙන් නොවන කලාගේ එනගේ වෙරස් කලාගේ වාතම එනා කන්නේගේ නමුනා අල්ලාහගේ මම මෙතිවන්න ඒක ලාංගවෝටිකම් වීතන ස්නේ කියන එක දෙගෙම ෆෝන් වන හුරියා ෆරාතෙක් ගෝටිකම් වේ සූෆින්ගේ අකීදාගේ බය සූෆින්ගේ අකීදාගේ බය ගේ හුරියා ෆරාතෙක්ගේ අල්ලාහ වෝටිකම් වාකන් කබෝල කො අල්ලාහ ذات ෆලාගම් වෝටිකම් වනි හුරියා අලතකුන්ගේ මතීග උඩුග හයිබ්බන උඩුග මතීග ෆෙන්ගඩෙක්ගේ මතීග වා අර්ශීගේ මතීග අල්ලාහ වෝටිකම් ඒ ගොතක් කබෝල කුරන් ජීහෙනි මොමිනා කුකම ගවන්නා අහලු සමල් ජමාතුගේ අහලු වෙරිය කම ගවන්නා أمي هاي سابت أمي أقول كلها من سؤال إبا ميتان كأسا لتن سؤال أمي فرطة ما මේ සුවාර්ථ දැන් සුවාර්ථ කුරිමි හාදිනේ තකස් හ්ම් එකලාංගේ වහවල්ලාහ් ෆිස් සමා ඉලාහුම් වෆිල් අර්ද් ඉලා එකලාංගේ අල්ලාහ් ඒ උඩුගය සිලා කියද බිමගය සිලා දෙ ඉලාහුම් ගවාහ කන්නු නැතාගේ බයන් කරා ආ අහෝ එන්නු මුරාදකි ඒ උඩුගේ අහලු උඩුගේ අහලු වරින්ගේ සිලාහකි ඒ බිමුගේ අහලු වරින්ගේ ඉලාහකි වෙසේ ඒ මුරාදකි එතන وهو الله في السماء إله وفي الأرض إله أي بمقابس إلهك أي أدي أدقابس إلهك أي إكلام أي مرادك أي مرادك يتان إكلام أدو بمقابا كمن نوع مرادك أي أدي المريك ويتان غني ما نكرب وفاء بس كتكلم එතාංග මුරාද කි එයි උඩුගවස් ඉලාහ කි එයි වහවල්ලාහු ෆිස් සමා ඉලාහ අදිය කලාංගේ අල්ලාහ එයි උඩුගවස් ඉලාහ වෆිල් අර්දි ඉලාහ දි බිමුගවස් ඉලාහ බිමුග අහලු වරින්ග ඉලාහ කිවසෙයි උඩුග අහලු වරින්ග ඉලාහ කිවසෙයි එතාංග මුරාද කි අල්ලාහ කවන්ත වඩගෙන් වාකන් ඒ දලීලු දලීල් කොද්දන්නේ ඉතුරු ඉලාහ කුණු වාකම බිමුගස් ඉතුරු එවස් බයිග් ඉලාහ කුණු වාකම අදි උඩුග අහලු වරින්ගස් ඉතුරු ඉලාහ නුවාකම ඒ කලාංගේ එන් ඉලාහේ ඒ බයන් කොද්දනි ඒ බිමුගේ කලංග බෝඩිගෙන් වාකම්ගේ දලීලෙන්නු අදි හුරිහා ෆරාතෙග්ග අල්ලාහ් බෝඩිගෙන් වාකම බුනා මිහමස් ඒ දලීලෙන් නී දෙගෙනස සබබ කියේ අරබීගේ ඊබාරන් එතුරිෆාවා ගොතුන් එතාගේ ගොතකස් දලීලෙන් කුර බිම්මතිගේ වාකමක මානවී ගොතකුම් වෙස් ආලුගඬුගේ account එක හුරි ආලුගඬුගේ මම්මගේ වරක් ගින ෆෑසා මම්මගේ නුගබූලුගා එෆෑසායන් අලගොඬ සකයි දෙවිදාන තම මම්ම දුනියක උට්ටෙන්නු දෙවේ මම දුනියක හුට්ටෙන් දෙවෙනේ මම මගේ මුදායි මම මගේ මුදලකුන් එනක තසරුෆෙන් නොකර වෙනේ මම මගේ හුද්දෙන් නැතියේ අද කිහි හේකම කම්බස් අදි මම නියාම නියාම නියාවුමු එෆෑස අලගොඬ බේනුම් කුර විදානතෝ කුර්මකි කොන් කාර කමෙත්තෝ ඒන ලිබේ සේන ලිබේන එන දරියෙග් හයිසියතුන් වාර්තවලින් ඉතුරු වාර්තවලින් තිබේ මිහුනස් ලිබේනේ බහන්ජේනි එමිහුන කණ්ඩායලිපාවා හිස්සාගේ දරන ඒ ගුරුආනුගේ හිස්සාත ඒගොල්ලෝ අංගවනවා. ඒ හිස්සාතක ධර්ම නබ්බහන් කියන ඒ නැබ්බෙසි වෙන එනක හිස්සා. මෙහර එහෙම වාර්තාවලින් තිබියක ඒනක එකඤ්ඤ බේන මෙන්න පුර වෙන ෆෑසාක්. එහෙම වාර්තාවරණස් දීවා ඒනක හිස්සයි නැබ්බේන පුර වෙන. එබෙහෙන ශරවි හමතවගේ මතී. ගුරුවන් කියවන් ඉන්න අයරු දෙකපු කොළජ්ජහලාගෙන් අදි දෙෆා දමාලාගෙන් ඉන්නතම් ෆෙනේ අදි දෙයිත්‍ය දෙෆරාතුම් විද්දාෆා ඉංගිරිත ෆොරගහ වාගතබ්බස් බය මිහුම් තිබේතම් ෆෙනේ ቁರ್ಆನ್ කියවන් අදි දරුස් අඩවහන් ඉන්න ඉරුග මිබුනි ගොත ගොයි ගොතන් ඉඳ විදාන තෝරංගල ගොත කි කොබෑත මෙහර ඒ දෙෆාක කොකොල ජහාගේ මෙහන් අයි විද්‍යාගෙන මෙම කුරුහකම කුර්ආන් කියවන් වෙස් අදි දරුස් අඩවහන් වෙස් ඉන්න ඉරුග ඒ හොකමෙක් ගේ ඉන්න ඉරුග ගොතන් ඉනම කිම කුරුහකම දැන් ඔති දෙෆා දමාලා ඒ මස්සලෙන් දෙෆා දමාලා ඉනම කිම මස්සෙන් අදි ගිබුලේ වා ගොතන් ඉනම කිස් මස්සලෙන් නුන් ඒ දැන් ඔති දෙයි ෆුරගහ වා ගොත ඒ වෙස් මකුරුහකම දෙයි ෆුරගහ මෙහන් විද්‍යාගෙන් දරුස් tahuga rangalo majlis tahuga heyo bastakie majlis tahuga inwaki makruh hakam මිහාරකන් අයස් වරක් ගිනයින් ඉවේ අඩ ගුරුවාන් කියවම් වානි නමාදු කුරම් වානි දුවා කුරම් වානි zikr කුරම් වානි ඒ කියා එච්චෙග්ග මාන ඉගිගෙන එගෙන් ජෙහෙනේ නෝන්නම එකමක එක්ක සවාබෙන් නොලිබේනේ <hesitation> සුවාලකී අලුගඬ ಅಳುಗಂಡುಗೆ ಹುರಿಹ ಅಮಲೆ ಸುನ್ನತ ಎಗ್ಗೊತಬ್ಬ ಹಟ್ಟ ಅಮಲು ಕುರಮುಂದಾಮೀಹೆ ಅದಿ ಇತುರ ಹೋದುವ ಮಸಕ್ಕೆಕ್ಕು ಸುನ್ನತ ಸುನ್ನತ ಎಗ್ಗೊತನ್ ನೂನಿ ಎವ್ವೆಸ್ ಕಮೆನ್ ನುಕುರುಮಂ ಅಜುಮ್ ಕೊಫ್ಫಾವಾ ಮೀಹೆ ಅಳುಗೊಂಡು ಗುರುವಾನ್ ಕಿಯವನಿ ಜಿಕುರು ಕುರನಿ ನಮಾದು ಕೊ ದುವಾ ಕುರನಿ ಮಿ ಎಚ್ಚತಿಗೆ ಮಾನ ನೇಗಿ ಕಮುಗಾ ವ್ಯಸ್ ಅಲ್ಲಾಹ್ಗೆ ಅದತುನ್ ಸವಾಬಂ ಎದಿ ವರ ಇಖ್ಲಾಸ್ ತೆರಿ ಕಮಾ ಹೆಬೆ ಅದಿ ಮಾನವೆಸ್ ಹೋದುಮ ಬಲ ದಸ್ಕುರುಮಂ ಮಸಕ್ಕೆ ಕುರಂ ಬೀಮ ಅಳುಗೊಂಡು ಮಿ ಅಮಲ್ತೋಗೆ ಸವಾಬ್ ಎಮ್ಮೆ ಫುರಿಹಮೆ ಅಳುಗೊಂಡ hamanu libeneto den maana engigen kiya miha ka enaka hama hama ennoane komme goteviyas mihar sawaba sawaba kan tattange allah ge fadlu anta berikame ekana girada kuran zalika fadlu allah yu'tihi man yasha allah ge fadlu ekana girada kuran miha kan edevana ekimi hun ham tafatwa den misah maana engigen kiya miha ya misal ka ilmeriyaka yoti qur'anuka قل هل يستوي الذين يعلمون والذين لا يعلمون ඉල්මරියන් ඉල්මරියක නුවා නුදන්න මීහාය හම හම වානේ යනවානේ එංගේ මීහාය නේගේ මීහාය හම හම එන්නවානේ එහෙන්කම මාන එංගෙන් කියා මීහා මාන නේ කියා මීහා තෆාතුවානේ සවාබවත අජුරවතු තෆාතුවානේ දෙන් ඔති මිසාලක එනං අජුරන් නුලි බේනතෝ එව්ව සවාබෙන් නුලි බේනතෝ ඒ සවාලෝති ඒන මිසාරක එෆහර් නමසේ දුවාගේ මාන එනං එගෙන්ජේන එන්නුනි එනගේ කියමුගේ අස්ලු හකීගතුක බේනමන්න misaalkeen addas befoydan ta duaye badu duaye ka besvedane faharek vedane ena addas befoydane miha koydane ena එක හලෙච්ච වෙස් දීෆා අම කෙස්ස වෙස් දීෆා වේදා බදු දුවා එන ඉදෙන් කියාව නම් න සබ්බල් දුවා වෙස් කොපා එම එෆ් ෆර් නමස් එක මාන එන දෙන ගන්නන් ජිහෙ දෙන් එන මිසාරකන් කියා මුන්දාර මාන මේ ගුණ සේන සවාබුලි බේ සවාබුලි බේ දුවා දුවා මිතන ගමුරාද කි දුවා දුවා කුරාර ඒ කියන කුරා දුවා එෆ් ෆර් නමස් එන මාන එන් ගිෆවාන් ජිහෙ effaharuna mawes ehnnun misalaka duwaage muradahi ko ba allah kamakan edi denne um misalaka miha kurimatiya gos misalaka evves miha kan nege e nevves nege bahura ko chita ke kiya gati misalaka dulung e chita ke kiya gati ege bes faida war e ne ka bes adwe miha ka bes ne faida එහෙන්කම ඒනා මිසා ඒනක බේනම කත්තා මි දන්නවනේ අල්ලාහගේ හදරත දන්නවාර තිමන්නේ මිදෙන් නෙවෙයි එච්චන්නේගේ අල්ලාහ් ගාතලතක හකීකතුව වරක් ගින එච්චිව දන්නවා ජී අල්ලාහ් කුදින්නයි ගේත වරක් ගින එච්චි තක දන්නවම රජී දුනියේක දැන් එන මරුම ෆාව එන මිවනේ අජලෙන් ලිබෙව කණ්ඩායඩිකම් වා අජලෙන් මිතාග ලිබිෆා ඒ අජරු කෙන බේනුම් කරේ අල්ලාහ් ගාතලතක එන දෙන්නේ ඔන් හැච්ච දන්නවා ඒ දන්නවා රුගහම කොම්මෙ දුහකු එකෙච්ච කොම්මෙ දුහකු එත්තන් කොළ එත්තන් කොළ එන්නුන නොකියන් ජී මෙහාර ඒ දුවාත කුරුමට්ටකා කණ්ඩායඩිකම් වා වගුතු තහුවා ena ege faada libi gannawi allah wahi kurawani ud'uni astajib lakum tiyabami hun timan allah du'a dannawar ijaba koddevana me ijaba koddevana me ehen kamun du'age maane ki kamakan edun allah ge adarutun edere kan kama reenadu gemme fahu baaga allah subhanahu taala metiri uda bodi gannawan e wahaka baya me gajje allah wahi kuran man yad'uni fa astajib lah kaaku he timan allah du'a dannawan ijaba koddevaa hushe man yas'aluni fa u'tiyah ආකෝ එච්චකන් එදි දන්නවානේ ඉතින් මං අල්ලාහ ගතුන් ඒ එච්චෙ දෙව්වා හුෂීම සාරකේ එවසෙච්ච මිදෙන්නේ වෙච්චෙන් මං එගේ යාර මීහාස්ලු විස්නාලි මස් එගේ නෙමෙයික තිමා තිමන්නේ කන්නේ එගේ මිසාරක ඒ අල්ලාහ ගතුන් මිදෙන්නේ වෙච්චෙ එමෙ එගෙන් ජිහෙනතා එගෙන් ජිහෙ නමාදි ගෝති අරවි බහන් දුවා කරු ෂර්තේ ಎನ್ನವೆಸ್ ನಮಾದುಂ ಬೇರುಗ ಏನಂಗ ಎನಗ ಅಮಿಲ್ಲ ಬಹುಂದು ಆಕುರವೆ ಎನಗ ಅಮಿಲ್ಲ ಬಹುಂದು ಆಕುರವೆ ಇರುಗ ಎನ ಕಿಕ್ಕುರಂದಂಗೆ ಹೆಂ ಬಹಕುಂದ ಎನಗ ಅಮಿಲ್ಲ ಬಹುಂದು ಆಕುರೆ ಅಲ್ಲೋ ಅಲ್ಲೋ ಹುರಿಹಾ ಬಹದ್ದಿನ ಒಡಗಂ ವಾಫರಾಯ್ ಅಲ್ಲೋ ಹಿ ಹುರಿಹಾ ಬಹದ್ದಿನ ಒಡಗಂ ವಾಫರಾಯ್ ಒತ್ತಿಗೆ ಆಮಿದ್ದಗ ಅಲ್ಲೋ ಹುರಿಹಾ ಮೆನ ವಾಹಕ ದಕ್ವಾನ್ ಏನೇ ಅಲ್ಲೋ ಹದೆ ಮೆದಕ ಎವ್ವಿಸ್ ಕಾರ್ ತರ್ಜಮಾನಕುನು ಹುನ್ನಾನ ಅಲ್ಲೋ ದಿನ ಒಡಗಂ ವೆ ಹುರಿಹಾ ಬಹ ಹುರಿಹಾಚ್ ಏಂ ಕಮು ಎವ್ವಿಸ್ ಗೊತಕಂ ಏಗೆ ಮಾನ ನೇಗಿ ಕುರುಂ ಎ ಹರಂಗಳೆನ ಒಮ್ಮೆ ಗೊತ್ತೇವಿಯಸ್ ದುವಾ එෆ හරග්ගහම බද දුවා කවස් වේදාන මිහක් වෙනක් දීෆ වේදාන ලීෆ බද දුවා ඒ කාරකන් තේම කුරේ තදි වෙහින් බෑ ඉතන් වරකල් අදී එනම් මිසල් කේනන් අරබිනේ එගෙඤ්ඤා ඒකහල කෙස්ස දීවස් වානමිය එහෙම ඒක මාන එෆ හර නමයි සේනා හොදාගෙන දැන් එනන් ඉගෙන තති මන්නම් මි දෙන්න වෙන වෙන එච් එක්කම් ඒක කුලාසා නමයි සේනා ඉගෙන අල්ලාහ් ගතුන් තිවන්න මි දෙන්න වෙන වෙන එච් අරයි වහන් දුවා කුරඤ්ඤා දැන් හගීගතුක මිහොන්න ඒක ෆවන්නේ තිවන්න දුවා දුවා කි අරයි වහන් කුරඤ්ජේ එච් එකේ ఏకీకొమ్మే మానసికంగా చేయొచ్చండి నూనె దువా మీ అయ్యతుగా వరబ్బడు జాహిలు కమే అయ్యతుగా ವರಬ್ಬಡು ಜಾಹಿಲು ಕಮೆಂಗ್ ಐ ಅಳಗೊಂಡ ಮನ ಕುರಿ ಸುರೇಗಿ ಫೋನ್ ನಾನು ಏನ ಎತ್ಕೊಳ್ಳೋ ಹೆಂಗೆ ದಸ್ಕೊಳ್ಳೆ ಹಮ ಎತ್ಕೊಳ್ಳೋ ಹಮ ಯಾವತ್ತು ಕಿಯೋ ಏ ವಜೀಫಾ ಆಗಿ ಸಾಕಣ್ಣ ಮಾದನಿ ಮೇಂಗ್ ಹಮ ಏ ತಂಕೊಳು ಹಮ ಏ ತಂಕೊಳು ಕಮ್ಮಿದ್ದು ಹಮ ಏ ತಂಕೊಳು ಏ ವಜೀಫಾ ಆಗಿ ಕೊಬ್ಬ ಏ ಹೆಂದು ಆನ್ವಸ್ ನೈ ಗೊತ್ತ ವಾರ್ದ ವೆಂಗ ಐಸ್ ವೆನ್ನ ಮಾದನಿ ವೆಂಗ್ ಕಲೀಫಾನು ಕಿ ವಿವಕ್ಕೆ ಖಾಸ ದುವಾ ಕುರಂಜ ಕುರಂಬಿ ಹಮ ದುನಿಯಾ ಆಖರತುಗೆ ಹವಂಗೆ ದಿ ಹಮ ಏ ನಂಗ್ ಹಮ ಹಿತಂಗೆರಿ ದುವಾ එනගා මිල්ල බහම් කුරම් වි දුනියා ආඛරතු ගේ හවන් ඇති එම්මෙ දුවා නුන නුකුරම් වි බෑරු කන්ත තංගේ නගේ බහර දුනියා ගේ දිරුලුම් ගේ නුවේෆා දිරිවලුම් ගේ නන් නුනිමේ බහරි බෑරු කන්ත තේ එන එදේ බෑරු කන්ත තේ බහර කීවෙන් අල්ලාහ ගේ අදතු ගෙන නුදන්නවා වි කන්ත රසූල්ලා සමාදිස් පොකන ෆෑවාන වාදු කෙනුනස් ඒති ඉස්ලාහ කුද්දෙම සල්ලාහ ගේ අදතු දන්නවා ආශ ෆෑවාන වාදු කෙනුනස් කුඩ කමෙ වෙස්න බලාර කුඩ කමෙන් නම වෙසකන් අල්ලාහ ගේ අදතු ගේ දේශ කියා කුඩ කමෙ ගේ එංගම දිරිවලුම් ගේ බහරි බෑරු කන්ත අල්ගොන මන්න නුවේ කන්ත අල්ලාහ ගේ අදතු දන්නවා දැන් නම් අංග ආපත මම කොම්මෙද වහකු එම්මෙ තංකොලක් කියාලි එම්ම ඒ හගීගතුග අලකොණ මින් ඒගේ බේනුන් ඉෆන් වී ගින මිහම් බේන වෙන එක දැන් මරු ඉමකා දෙන්න ඕන නන වගුත් දැන් අල්ලාහ ගතොත් කුන් දන්නවා දැන් ලිබෙන වගුත් දැන් එදී අයියේ හිසාබ එහෙන් වීම එෆ්ආර් නම සේගේ මාන එක ජේ දැන් ඔති ගුරුවා ගුරුවානුගේ මාන එකෙන් ඒ ඉරංගල කමයි ඒ ගුරුවානකී ඉන්සානුගේ හිදායතට්ටක අල්ලාහ බාවාලෙවි ෆොයි දැන් මිසාරකන් හුරිහා මනක කුල දානවා ගෙන්නන්න ඔය පුරවාණුගේ වායිච්ච එගේ එක මිසාරක කුල දාන කමෙන් නුම් තායි කිය. දෙ එහෙන් නමවස් එනන් ඒ ෆුර්සත අල්ලාහ් දෙවෑ ෆියදු කොල්ලාගෙන වාන. මිසාරකක් දන්න බයිග්ගේ කෑරේ. එන ඒ ඔළුම් ෆිලවන්ජේ. දැන් හැම ඒ ෆදා මිසාරක කොම්ම ඉස්ලාමී ගෝමෙක් ගවස්. ඒක තර්ජමා එබොයි. කොම්ම ඉස්ලාමී ගෝමෙක් ගස් ගුරුවාණුගේ තර්ජමා එබොයි. අද ඉස්ලාම් ගෝමෙන් නුනක ඉස්ලාම් දිරුලේ තනකම ගෝන්‍ය ගුරුවාන් තර්ජමා එබ කිව්වකින් එන නු කියම් බියේත්. enaki negenita ei insaniya insanunge hidayatatta ka Allah baawale fokkangena negenita kifekengena nokiyambi එහෙනම් තනෙද්දොරෙන් එගෙම්මියන්න නියති කියාගෙන එහෙනම් හැම මුස්ලිමකේ පුණ්‍ය කස්නවාන එනකම් මතින් ඉල්හාම අල්ලාහ් කොද්දෙව්වි කිනු කලේ ඉස්ලාම් දිනෝ කන තමිහෙන් කුරාටකේ මියන් නංගලවානේක අල්ලාහ් බිස්මක ඉල්හාම නුකොද්දෙව්වා උලම් විහුරි හා ගොතින් ඔති බයන් කොද්දෙව්වා ඒ ගුරුවානුවා ege tarjama liben ovva e kiyen ovva ena nukiya Allah ga dor tagiyamet doga baddal kurima kine va Allah wani hidayate gotuga kurwan bawala hudan wa nuran hidayate gotuga nurage gotuga Allah kurwan bawala dusturage gotuga muslimun ulamwi huriha gote gaanunage gotuga Allah wani kurwan bawala දැන් කීපකින් ඒක මාන ලිබෙන් ඔබ්වා මිසාක දෙන්න නුලිබෙජ්ජයක් ගොතක්ම සේනා එන ඒ හොදන් උල උල මිසාලක ඉල්මරියෙව් සේනා නුලිබුනි තර්ජමා වෙස් නුලිබුනි දැන් එනං උසුරු වෙවිදාන usuru vevidanena ehenna me senattaru jamaa ebe komme mi hakas dives sevejjia mi haro vettaru jamaa aimatiwa kiyen epoin ena දැන් කීව් එකෙන් එනෝ කියන්නේ එනෝ කියා ගුරුවානුක මාන එෆහර් නමස් කියානල අල්ලාහ්ගේ අදුරතා බද්දල කරුන් ඒ දෙරකම හරියටම දැන් ඔති ගුරුවාන් මිසාලයක් කියවා අරුක මාන එගොන් ඒ ෂර්තෙත්තෝ ඒ ෂර්තෙන්නෝ maana engun ei shartennun ei kiyen ehen names ege maana engen jehene enayan sababa kiyege oi goin ulum filu mattaka ene kiriyaves mage fennan ojjege maana enan engen jehene gurwana kiyege maana negunakas e kiyawamu kiyo kiyewumabves adu ahumabves sawabali bech gurwana duwaya khilaf gurwan gurwana kiye tikham ekene kiyawalum maana negunakas sawabali bene ehen namaves maana enge mihayaka enaka hamamen wan ajrogota අජරෝ කොට මාන එගේ මිහායක එනක හමමයි nuwana ajru wa tunna maana ege miha ma ma evegen ve sabaki maana egigen eti kiyewima iman kam bes ituru wegen da iman kam bes ituru wegen da ai Allah ಮೂಮಿನ මූමිනකන්න කරවෙන අදි නරකවන්තවරින්ගේ තෙරගෙන ලෙව්වමකස් දුආයන්න කරවේ එහෙන්නම වෙස් මිසාලක කාෆරුන්ගේ තෙරෙන් වා මීහකු ඒනගේ ෆරාතුම් මුස්ලිමනන් එහා බඩු උඳගුලෙන් නුවත ගෙල්ලුමෙ ෆෙනිජ්ජකම ගවානම ලානෙල් ලෙව්ම දුආ කර විදානකම එබයි ඉල්මරින් විදාල එකමකු එව්වසුන් රංගලගොත රංගලගොත කියම හිතායත් දෙක්කම මගේ දුආ හිතායත් දෙක්කම මගේ දුආ එහෙන්නෙන්න මුනේ වෙන කිනම් පුනාන එහෙනෙන්න මුන මීහක බද දුවා ඒගොත කන්න කුරන අදි හාසක මුමිනුන්ගේ තෙරෙන් මුස්ලිමුන්ගේ තෙරෙන් වා මීහක එෆද බද දුවා කුරුමනා එෆද බද දුවා කුරුමනා නරකයාගෙන් මැඩින් ලබාට මුස්ලිමුන්ගේ තෙරෙන් වා මීහක නුකුන වේන මිසාලක මුස්ලිමුන්ගේ තෙරෙන් වා මීහෙන් එනක අමලතක් ගෝස් එහෙම ජන ඉස්ලාහ කොදම එන්න මුමිනුන් ගහක් ගුතා මුස්ලිමුන් එක කොට එක අදා කුරන් ජිහක් ග කියන්නේ ඉස්ලාහ අදීනුන් නසීහ මොන දීන කි නසීහයි නසීහත කියන්නේ කකන් හේව එදෝ අනිකකන් හේවයතුන් ඒ ගොතකන් නොපුන වෙනෙන් නරකයා ගාඩි ගලවාශක ඒනා කියනෙන් කෙන අල්ලාහ් නරකයා ගාඩි ගලවාන ඒන විස්ලවවා එහෙන් පුනාමියා එහෙන් පුනාමියා ඉස්ලවවා එහෙන් කමුන් ඒ ගොතකක් කණ්ඩ ඇඩිකන් හාසක මුස්ලිමුන්ගේ තෙරේග එබ්බස්මියක බල්වාය නොකරවෙන මුස්ලිමුන්ගේ තෙරේ මිහක නොකරවෙන බල්වාය බදුද්වාර එකලේ ෆාන රසූලුල්ලාහ සම කුරබ් වැහේ බහරි ඒකමකු එයි කාෆර්ම කාෆරුන්නා එන්නමස් අල්ලාහ් වනි එකම මනා කරවා ෆේකර ඉක්ෆාන ඒ ෆාරුක් එංගේන කන්නේගේ බයකුමි හුම් මුස්ලිමුන් ගේ කුර්ආන් තක ගතුල කුටි ශහීද කොල්ලි සාලිස් කුර්ආන් ගුරුවාන් හිතු දස් සාලිස් සහාබින් ගතුල එමි හුම් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ආසේ දුනි තිමන්නම ඉස්ලාම් වෙගන්නේ මියයි තිමන්නම නකන්නතේ ඉස්ලාම් දින් උගන්නා දේ නෙමෙයි තිවන්නමන ඉස්ලාම් දී උගන්නා දෙන්න බෑ ෆොනෝ බෑ දෙය තිවන්නමගේ රහ ගබීලා එකලේ ෆාන එකලේ ෆාන කකයි පෙන්ගේ වට එන්න උගන්නා එකලේ ෆාන කවස් ඒ සමින්සාන විය එකලේ ෆාන සාලිස් පුරණයි ෆොනෝ විය එකලේ ෆාන ගේ වට එන්න උගන්නා මිහුර ආවා ෆොක්ක මේ මිහුම තිව ආදිය අරහම් වාර් ෆර්බද නිවාග තිබි මිහුම් බෑ තිබ්බා ෆේ මිහුම් ශහීද කොල්ලා එබේ කන ශහීද කොල්ලා ශහීද කොල්ලා ඛබර එකලේ ෆාන ලිබි වඩාගෙන් එම්මස්තු වස්වන්දෙන් ගුණූතු කිවිනමාත හොග අදී මිහුන්න බදු දුවා කරලා den uttaale yadi rasulullah sallallahu alaihi wasallam allahwani angawafa e muamala ngi gota kare farmista kunna duwa nukuraba bada duwa laysa laka min al-amri shay'un qur'an ga ay ba wala ba fa ebi honna tawba lebu wese kashirin be allah subhanahu wa ta'ala adi ebi honna azab debu wese kashirin be ديكو تنكوري قلت الله غير بلغة يعني معاملاتك حق اختيار එමිහුම් කාෆරුන්ගේ බය ගොතුගා නිමිදියු මං ඉරාදා කුරවමසේ අල්ලාහගේ ඉක්තියාර ගවා කමකේ අදී එමිහුම් ඉස්ලාම් රසුන් කෂිගම් බේ සල්ලාහගේ ඉක්තියාර ගවා කමකේ එහෙම කලේ ෆාන් මියකත් දුවාන ඒගොත බද දුවාන කුරවා කොම්යකස් බද දුවා කුරම කිරා හලෝ කමෙන්නු එනම සිල්මෙරින් හුද්ද කුරවා ෆවේ එෆදහාරිතේ මොමින්නු අනියාලි බිජ්ජියා අනියාලි බිජ්ජියා එන කුර විදාන බද දුවා එහෙනම් ඔබත්තා බය රිවායත් තව තියබා මිහුම් අනියාලි බේ මිහුම්ගේ බද දුවාෙන් රක්කා තෙරිවාශ එබැරනේ හදීස්කේ බෑන සූබස් මාදිස් කුරාන තින් දුවා ඉජාබ් කරෝ තින් දුවා ගෙතර ඒක එයි අනියාලි බිෆාවා මිහාගේ බදු දුවා මුආස්ගේ ෆානන් දන්නවනේ කලි යමන ෆොනොවම් කලි ෆාන්ති බඩ ගන්න අහලු කිතාමිගේ මෙහෙම කාතර මේ ෆෘතේ මෙන්න ශහාද වද කලිම කීමත් දව දෙවා රගංග බෝල් කොෆියා දෙන්න මාද රියාද වල ෆර්ද් ෆස් නමාදු ෆර්ද් කුරවි කමං මෙහෙන خبر දෙවා රගංග බෝල් කොෆියා දැන් zakat ගවාහක බයන් කොද්දෙවාරේ zakat ගෙන මෙහෙම ගෙතරින් මුස්සනින් අතුන්නේ ඒති අදා කරන් ෆකීරුනෂේ එකමක හඳා කුරාතින්ගේ මිහුන්ගේ මොළති මුදා තන්නුන කාර්ය zakat සබබකී ගොත zakat නකන් දා මිහුන් බයි ෆාර අනියාවිර වේ මිහුන්න ඒ මිහුන් ගොන්න මොළති මුදා තන් අතුඩා ගන්න ඒ ගොත අනියාවිර නු ආතින්ගේ මිහුන්න නම නම අදි අනියාලි විෆා මිහාගේ දුආයන් රක්කා තෙර වාර බද දුආයන් සබබකී ඒනකේ බද දුආය අල්ලාහ දෙමෙතු එබ්බස් ෆරදායන් නැති එංගම අනියාලි විෆාවා මිහා අනියාලි වෙජ්ජියා ඒන බද දුආ කුරුම් හුද්ද එහෙන් නම ශ්‍රංගල ගොතකී නොකරමු ගුරුවානුග සෝතිතා අල්ලාහ් වයි කරවෑෆා ලා යුහිබ්බුල්ලාහුල් ජහර බිස්සූ ඉල්ලා මන් දුලිම් නුබය ෆාල කුරුම් හුද්දවගෙන නුබය අල්ලාහ් ලෝබි ඔඩනු ගන්නවේ නුබය ෆාල කුරුම නුබය කන්ත ෆාල කුරුමක ඒක මුරාද කේ තාංග බදදුවා ලා යුහිබ්බුල්ලාහුල් ජහර බිස්සූ නුබය කන්ත ෆාල කුරුමක අල්ලාහ් ලෝබි ඔඩනු ගන්නවේ ඉල්ලා මන් දුලිම් අනියාවෙරි වෙවිජ්ජ මීහා ෆියාවා ඒනෙන් හුද්දේ මිසාරකන් ඒනා යන් හුද්දේ ෆදනු බය ෆාල කුරුම මිසාරක මීහෙක්ගේ වාහක දෙක්කුම් misalaka mihegge wahaka dekkun mihegge aburu abura aburuge wahaka dekkun ena aniyaveri vejjiya ಸಾಕೇನಗೆ ಮುದಾಟ ಮಿಯಕ ಫೇರಿಗತಿ ಫೇರಿಗತಿ ಏನಗೆ ವಾಹಕತ ಮುಜ್ತಮಗ ಫತುರ ದೆಕ್ಕುಂ ಹುದ್ದೈನ ಅದಿಯೇನ ಹುದ್ದೈನ ಬದುವಾ ಕುರುಮಸ್ එහෙන් ගමු එන අනියායලි වෙජ්ජ හාලතෙක්ග බද්දුවා කුර විදාන එහෙන් නොනි බද්දුවා නුකුර එහෙන් නමස් ඒ හාලතුකස් බද්දුවා නුකුරුන් රංගලි වල්ලාහ් هم مسكولي بليغين أن يتهدد ذفه قرآنك وعلى الذين يطيقونه فدية طعام مسكين قرآنك بقرا صوت الله أكبر ايه قطع باك تاكوليف روده فهمي ها ايه مسكولي عمرو قدن اينا تاكوليف آه روده فهمي ايه بجيا اينا ايبان اختيار آه، كم روده اجي بدل لكم مسكين حقان دينو مدد دينو اينا دين روده روده هفاقا نجيه اينا اينا هفاقا نجيه ايه مسكولي عمرو قدن مسكولي بليغا اينا آه، انو هفاق روده مسلمه නොහි ෆඥාදු කොල්ලියස් මස්සන හුද්ද දෙව්වා පොත එකමක රෝදයක බදලුග කොම්ම රෝදයක මිස්කිනාක් කාන්තෙන් කිය ඒ ගොතද්දෙන් එනන්නු ලිබෙජ්ජේ නමුද්දු දිනි මනි මොමි එද මොස්කුලි බලිතා බෙදෙවේ ತೆಂಗಿನ ಹಿಫೆವರು ಜೈಫಾನ್ ಮುಸ್ಕುಳಿ ಬಲಿಗೆ ಮುರಾದಗೆ ಮುಸ್ಕುಳಿ ಬಲಿಗೆ ನಾ ಮುದ್ದು ದಿನ ಹುದ್ದ dinun hudda den ena misalaka hifeewaru vejjiya hifam misalaka ei e muskuli bali nu kama vejjiya e aharuga ena baro asiya misalaka baro asiya hifun rangali gado kurun e ahardu hoge terege e aharuge terege දැන් ඒ අහරුග සේනා කන්නු ලිබුණා ඒක මාන කියන හම් මුස්කුලි බජ්ජේ අනෙන් අහරුග දෙගෙන හිෆාන කරන්නේ මසෙන් නුදියස් نما يؤخرهم ليوم تشخص فيه الابصار ආයි මේ හුන් ඊනු කුරාට අල්ලාහ් සුබ්හානහු තාලා මේ කුරා කන්ත තහුන් ගාෆිල වඩ ගම්බාකම අනියාවරි එමි හුන් කන්තන් යොත අල්ලාහ් ෆස් කුරා වෑ ඒ ලෝ තම්මච්චම් මිහන් ගොස් කාලි හුට්ටේ දුවහ ඒ ගියාම දුවස් ඒ දුවහන් එවනේ එමි හුන්ගේ ජසාලස් කුරා වෑ එමි හුන් ගොතක සීනු කුරාට එමි හුන් මිස්තකුන අනියාවරි මුන් දාර අල්ලාහ් කෝ ෆයන් ෆොනු වීම අල්ලාහ් එමි හුන් කුරා කන්ත තහුන් ගාෆිල වඩ ගම්බාකම නොහි කුරාෂ එමි හුන් කන්තන් යොති ෆස් කුරා වෑ ඒ ලෝ තම් මිහන් මච්චක් ගොස් හුට්ටේ දුවහ ගියාම දුවස් edu hatta kayati mihun kanta jaza fasku rabba fa එනං හිතා එදෙක්කේ මත් දුවා කෝ බදු දුවා කුරාන කමෙන් ඒ ඒ අස්ලු හේවලෆා මීහුන්ගේ ගොයින් ඒ බදු දුවා කොගෙන් කොබ ෆායදා බදු දුවා කොගෙන් ෆායදා එන ඉස්ලාහ වෙජ ෆායදා එගොතුම් ෂේහ් ඉබ්නු බාදි දාල්වනේ තිමන්නේ තිමන්නගේ එම්මෙ දුආයන් අල්ලාහ් ඉජාබ කොද්දෙවානේ කමුගේ යගින්කම් ඔින්නමවස් ඒ දුආ තිමන්න හේද කොල්ලිහි වෙරමීහාෂ සබ කි වෙරමීහාය ඉස්ලාහ වජ්ජාමුලි උම්මත ෆාදා එයි හියොල ෆාමි හොන්න කියයි ඉස්නාලා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් නමුනා ඒකලේ ෆාන නබ්බස් දෙවුණු ඉජාබ කොද්දෙවා දුආ එහෙනම් فمن بيكلكش دي ونتين دعاء كلي فان دي دعاء دي دعاء بينه كل في أمتا عن الدعاء لس عن الدعاء لس كل في أمتا تك أيجي عم يدهوغا شفاعة تري فان إسنا عمل ذات ولا كأم دعاء بس استعمال نقول أي هو لفامي هم بقول එකම එහෙම යක යකින් වෙච්චියා එන එදි එදෙන් දුනියක වල මුදා ගන්න ෆුරතන වෙස් එන්නුමා දුනිය කොමසෙද මා වර්තක් වාර්මියක් ෂේව් ඉබ්නු බාස් ඒ වර්තක් වාර්බේ කර සුබ්හානල්ලාහ් මි කරුණුගා මිසාලෙන්ගේ ඉතකවාරිකම ඉල්මෙරිකම විදාලෙවන් ඉතිමන්න ඇතිමන්නගේ දුවා තවතරෙක් එම්මෙ දුවායන් අල්ලාහ් හිජාබ කොද්දෙවාන කමගේ ගැරන්ටි ඔන්නවා ඒ දුවා තිමන්න කුරීහි වෙරිමිහාෂ එන ඉස්ලාහ කොද්දෙවාෂ එංගමල් කනෝ ඉස්ලා දුවා කුරංග බෙජේ මිහාර හගීගතුක වරබ්බොඩා මෙහර මෙති වරබ්බොඩ දුවස් වරෙන් ඇස්වා රංගලෝ මීහක වලම් අලකොණ මං වච්චා වෙරිකුරමු දුනියා ආඛරතුගේ රංගලෝ ඉස්ලාහංගේ දෙමේ කුරයිතුන්ගේ ෆෑදා හොරේ මුජ්තමා ෆෑදාහරු මිහක් අයියන් කොද්දේ මත ආහරු නකන්නේගේ අල්ලාහ් දෙන උඩගෙන් මානේ මිහු ගතර රංගල මිහ රංගල නියතෙන් ඔයි මිහ රංගල මක්සෝදෙන් ඔයි මිහ එකල අංගමල දෙන උඩ ගන්නවා අල්ගොන් මෙකන්නේ කොම් මිහක ස්වාල කුරාන හම ඒ මක්සෝදතා මොවියස් අද නියත ඛිලාෆස් ෆාල කුරාන එහෙන්නම අල්ලාහ් දෙන උඩගෙන් මේ කොම් මිහක් ගහි එහෙන්ගම් මි දොස් වර දුවා කුරාන් ජන රංගල මිහක් වෙරි කුරාන මිස්තම් ගතර රංගල මිහ rajjitun faadaharu mujtama faadaharu iqama faadaharu bayaku erikurama yamaqama এই দোয়া দোয়া তাহকে তেরেগে এবহুরি এগে দোয়া আল্লাহুম্মা লা তুসাল্লিত আলাইনা বিযুনুবিনা মান লা ইয়াখাফুকা ফিনা ওয়া লা ইয়ারহামনা আয়াত দারুস কলা কো আলমকে ফাহতা হসাবুন আলমিন রাহমুন কুরা ও গাতের নোয়া মিয়া কোড়াং হচ্ছে বেরি নুকুর আল্লাহ ইবা আল্লাহ বিরওয়াতি নোয়া আলমিন ও গাতের নোয়া মিয়া কো বেরি নুকুর আল্লাহ اللهم اجعل ولايتك في من خافك واتبع واتقاك واتبع رضاك يا ارحم الراحمين يهدا ورسكلاك علم جمي بريكان إبا الله التقوى بر علمنا همدردي إبا الله روحي ودي قتم اتبع وامي هجاي مچل واشي إفتا دعاء تنگي بحري بارد بين آس رمزوار پرام এই রহমতুকে বাস එබයි රහමතුගේ බස් වහින කුර්ආන මිහුඟ ගති යාමෙද්දෝ තින් මිහක් වේ අල්ලාහ් එදවග ෆාෆයකන් තෝහිරන කුර්ආන රහමතුගේ බෙල්ලම කොන්න බල්ලව රහමතුගේ බස් වහින